තවත් මේ ප්‍රශ්නයක් අහලා මේ පංච නීවරණ වල එන විදිකිච්ඡාවත් දස සංයෝජනයන්ගේ එන විදිකිච්ඡාවත් කියන මේ දෙකම එකක්ද කියලා එකක්ම තමයි. දස සංයෝජනයන්ගෙන් පෙන්වන යම් විතිකිච්ඡාවක් ඇද්ද ඒක තියෙන්නේ පංච නීවරණයන්ගෙන්ම අයින් වෙන කොටසක් සක්කාය දිට්ඨි විතිකිච්ඡා සීලබ්බත පරාමාස කියනෙන් අහක් වෙන්නේ ඒ ටික. ඉතින් විතිකිච්ඡාව කියන්නේ සැකය කියලා ගත්තොත් මේක හරියන්නේ නැහැ. විතිකිච්ඡා කියන්නේ මොකක්ද අහපුවාම අද අපිට ඉඳලා දෙන්නේ සැකය කියන වචනය. ඒ සැකය කියන වචනේ මීට වඩා අර්ථය වෙනස් එකක් මෙතන මේ පෙන්වන්නේ. විතිකිච්ඡාව පාපයක්. සැක කරනවා කියලා වචනයක් තියෙනවා Tamanට තේරුම් ගන්න බැරි දේ අහන්න සැක කරනවා කියලා අපි කියනවා. සැක ඇරෙන්න හරියට දැක්විනකම් සැක ඇරෙන්නේ ඒක මේ විතිකිච්ඡා කියන වචනේ තියෙන කාංකා කියන වචනයත් එක්ක සම්බන්ධ. කාංකා විතිකිච්ඡා. ඔය කාංකා විතිකිච්ඡා කියන වචනේ අර්ථය නිරුක්තිය ගන්න නැතුව තෝරා ගන්න බෑ. ඒකේ පද නිරුක්තිය ගන්න ඕනේ. හැබැයි ඉතින් මේ පද නිරුක්ති මේක මේ අලුතෙන්ම දෙන්න දෙයක් වෙලා තිනවා මේ කාලේ. මේක භාෂා නිරුක්තිය නන් නෙමෙයි. භාෂා ව්‍යාකරණ නිරුක්තියයි තියෙන්නේ. භාෂා ව්‍යාකරණ නිරුක්තිය අයිති වෙන්නේ ලෝකායත ශාස්ත්‍ර කියන ඒවාට. අද ඒවයින් තමයි මේ දහම්මයින්ට පුරුදු වෙලා තියෙන්නේ. ලෝකායත ශාස්ත්‍ර නීති රීති මාර්ගී. යම් කිසි කාලයක ඉඳලා කරන දෙයක්. ඒක විනය පිටකේ විග්‍රහ වෙනවා. මහණනි ලෝකායත ශාස්ත්‍ර දරලා නිවන් දකින්න පුළුවන්ද කියලා භික්ෂුන් වහන්සේලාගෙන් ප්‍රශ්නයක් අහන බුදුරයන් වහන්සේ. ඒ ගැන කියා දීලා තියෙන දන්න නිසා උන්වහන්සේලා නියම උත්තරය දෙනවා ස්වාමීනි බෑ. බුදුරන් වහන්සේක අනුමත කරනවා. ඊට පස්සේ අහනවා. මහණෙනි නිවන් දුටු කෙනෙක් ලෝකායත සාස්ත්‍ර දරනවද කියලා. නෑනේ ස්වාමීනි කියලා විසුණු වහන්සේලා උත්තර දෙනවා. බුදුරන් වහන්සේ ඒකත් අනුමත කරලා. මහණෙනි ලෝකායත සාස්ත්‍ර නොදැරිය යුතු යමක් දරන්නේ නම් දුකලා ඇවැත්තපත් වේ. භික්ෂූන්ට පැනෙව ඇවතක්. ලෝකායත ශාස්ත්‍රය දරන්න එපයි කිව්වා. ඒක නිවන් මාර්ගයක් නෙමෙයි නිවන්ට හේතුත් නැහැ. එහෙනම් ලෝකායත ශාස්ත්‍ර කියන්නේ මොනවද කියලා අහුවාම දැන් ඔය තියෙන ඔක්කොම භාෂා ශාස්ත්‍ර ඉතිහාස කෙටුම්පත් ඔක්කොම තියෙනවා ඔක්කොම මේවට වැටෙන්නේ. ඔය තියෙන දේශපාලන විද්‍යාව ඔක්කොම තියෙන ලෝකායත ශාස්ත්‍ර. භාෂා රීති මාලාවල් ලෝකායත ශාස්ත්‍ර. අදහස තේරුම් ගැනීමට මොන ගම්බැදි වාසාවකින් හරි කමන්නේ යම් කෙනෙක් කතා කරනවා නම්. ඒ ගම්බැදි වාසාවෙන් හරි කමක් නැහැ කියන වචනේ වචනේ අදහස හරිනම්. අන්න ඒක නිවන් මඟ. මේ බුද්ධ ශාසනය තුල පැරණි සිංහල අටුවා ආවේ ওই ක්‍රමයට හෙලා අටුවා. හෙලා අටුවා හුඟ දෙනෙට තෝරා ගන්න බැරුව ගියා ඒ කාලේ. මොකද අර භාෂා විසරදීන්ගේ නීති රීති වලට යටත්ව නෙමෙයි හෙලාටුවා ලියා තිබුණේ. ඒවයි භාෂා රීති නෑ. කතා කරපු භාෂාව මොනවද ගොඩේ භාෂාව නම් ඒ භාෂාවෙන්ම තමයි ඒක ලියන්නේ. හැබැයි අදහස හොඳට තියෙනවා. ඉතින් ඒ භාෂාව දරාගෙන ඉන්න තාක්කල් ඒ අදහස එනවා. ඊට පස්සේ මොකද කරන්නේ මේක ගොඩේ භාෂාවක් මේක හරියන්නේ නැහැ කියලා ඒකට ගැළපෙන භාෂාව ගන්න අර අහ කරපු ලෝකායත ශාස්ත්‍ර ඉගෙන ගත්ත අය ඒකේ රීති මාලාවල් වලට යටත් කරලා හැදුවා. දැන් අද වෙනකොට වෙලා තියෙන වචනයක් විග්‍රහ කරන්න විදිහක් නැහැ අදහසෙන්න අර රීති මාලාව එළියට දාන ඉස්සරහට දාන. දාලා ඔහොම එකක් හරියන්නේ නැහැ. ඔකේ රීතිය මේකයි. ඔය වචෙන් කොහොමද ඔහොම අදහසක් දෙන්නේ? අන්න එහෙම කරලා හිටන් ලෝකායත සාත්‍ර රීතියක් ඉස්සරහට දාලා අරක වහනවා. සිද්ධ වෙන්නේ මොකද්ද? මහණෙනි ලෝකායත සාස්ත්‍ර ධර්ණායට නිවන් දකින්න පුළුවන් දාපුවාම බෑනේ කියලා දුන්න උත්තරේ දෙන්න තමයි වෙන්නේ. නිවන් මාර්ග වැහෙනවා. ඒකට හේතුව මොකද? අදහස දෙන්න බෑ මේ භාෂා රීතිය නිසා. ඔහොම එකක් පොතේ නෑනේ කියනවා. ඒක විග්‍රහ කරලා දුන්නාම එහෙම එකක් අපි අහලත් නැහැ පිළිගන්නත් බෑ කියනවා. මෙන්න මේ ප්‍රශ්නේ උඩ හරි අමාරුයි මෙයාට විග්‍රහ කරලා දෙන්න. හැබැයි ඒක හරිද බලන්න ක්‍රමවේදය දීලා තියෙනවා. සූත්‍රයේ වහා බලන්න ධර්මයේ වහා බලන්න විනයට සස දෙනවද බලන්න. සූත්‍රයේ වහා හිටනවා නම් ධර්මයේ වහා හිටිනවා නම් විනයට සැස දෙනවා නම් ඒක බුද්ධ දේශනා කියලා ගන්න. ඉතින් මොකද්ද සූත්‍රේ? මොකද්ද ධර්මයේ? මොකද්ද විනය කියලාත් විග්‍රහ කරලා තියෙනවා. සූත්‍රේ නම් චතුරාර්ය සත්‍යයයි. ධර්මේ නම් පරිච්ඡ සමුපාදයයි. විනය නම් රාග විනය, ද්වේෂ විනය, මෝහ විනයයි. දැන් හරි ලේසියිනේ. ඥානවන්තකම විතරයි තියෙන්න ඕනේ. පරිච්ඡ සමුපාදයේ විග්‍රහ කරනකොට ඒක තේරුම් ගන්නේ ඒ පලිත සමපාදයේ තියෙන අදහස තුලින්මයි බලාගන්නේ මෙන්න මේකයි මේ පලිත සමපාද ක්‍රමවේදය කියලා. ඊට පස්සේ කවුරු හරි දෙන අදහස වචනේ නෙමෙයි. ඒ දෙන අදහස ඊට දාලා බලන්න ඕනේ. මේක ලෝකයේ මේ දුක ගැන පෙන්නපු කාරණේට ගැලපෙනවද? මේ කියන දහම දුක සමුදයට ගැලපෙනවද? දුක නිරෝධයට දුක නිරෝධගාමිනී ප්‍රතිපදා ආර්ය අෂ්ටාංගික මාර්ගයට ගැලපෙනවද? ගැලපෙනවා නම් ඒ අදහස ගන්න මොන භාෂාවෙන් කිව්වා කවන්න. මෙන්න මේකයි ක්‍රමේ. පව් කාලෙකදී මොකද කරන්නේ? ඒ අදහස් දෙන ක්‍රමයේ අහකට දාලා වචන මාලාවකට සීමා කරලා යම් කාලෙකදී භාෂා රීතියෙන් කොටු කරලා ඊට පස්සේ තේරුම් ගන්න බැරුව ගියා. අදහස එන්නේ නැහැ. අදත් කිව්වොත් එහෙම එක එක එක පදයක් ගානේ භාෂා රීතිය කියයි. හැබැයි භාෂා රීතියත් මේ හදාගත්ත භාෂා රීතිය අර ලෝකායත ශාස්ත්‍ර භාෂා රීතිය. ඕකෙන් කිව්වේ මොකද්ද කියලා අහුවා මේකට උත්තර දෙන්නේ නැහැ. ඒක තමයි කිව්වේ භාෂා රීතිය නිවන් මාර්ග වහලා. ඉන් එහාට යන්න තිබිච්ච නිදහස අත්හැරෙව්වා. විමර්ශන අදහස නැති කරලා දැම්මා. අවබෝධයට බාධාවක් වුණා. නිසා දහම් අවබෝධ කරගන්න අමාරුයි. ඒකයි මේ කාරණේ. ඉතින් වචනයක් වචනයක් ගානේ තියෙනවා වචනේ පදයක් හැම වචනයක්ම නිරුක්ති පතයක් කියලා විග්‍රහ කරලා තියෙනවා. නිරුක්ති පතයක් කියන්නේ සම්පූර්ණ නිරුක්තියක්. අද සම්පූර්ණ අදහසක් හැම පදයකම තියෙනවා. ඒ පදේ තියෙන අදහස ගන්නේ පදේ තුලින්මයි. ඒකටයි පද නිරුක්තිය කියන්නේ. ඉතින් පද නිරුක්තිය කියන එක අහපුවාම පද නිරුක්තිය පෙන්වන්න කියලා විනේන වචන කියනවා. ඒ පදේ විග්‍රහ කළා පදෙන්ම මතුවලා තියෙන શબ્දයෙන් අලගන්නේ නැහැ. ඒ ගන්න ක්‍රමයේ තමයි අද වැහිලා ගිහින් තියෙන්නේ. ඒ නිසා තමයි පද නිරුක්තිය කියනකොට අපිට දොස් කියන්නේ. ඉතින් ඒතොර ඒ මොකද්ද මේ 아무තු භාෂාව කියලාත් අහනවා. ඉතින් කියන් තියෙන එක ලෝකායත සාහත්‍රයක් නන් නෙමෙයි කියලා. ඒක තමයි ශබ්ද ශාස්ත්‍රය. ඒ කියන්නේ කවුරුවත් හදන එකක් නෙමෙයි. යම් කිසි ශබ්දයක් කටට හුරු වෙනවා නම් ඒ ගතියට අනුකූලව හඬක් නැගිලා. ඒ ගති හඬ භාවිතා කරනකොට ගති හඬ විවිධ විදිහට කතාවට අනුව පරිවර්තන වෙනවා. ඒ කතාවට අනුව පරිවර්තනය වෙන එකේ හැදි වෙන ක්‍රමවේදයක් තියෙනවා. අන්න ඒක කවුරුවත් හදපු නිරුක්ති නෙමෙයි ඒවා. පද බෙදන්න තියෙන පද එකතු කරන්න තියෙන ඒවා තියෙනවා එහෙම හැදිච්ච ක්‍රමයක්. ඔය පූර්වස්තර ලෝප සංදිය, පරස්තර ලෝප සංදිය, සොරාලූඩ සංදිය, සොරාදේශ සංදිය ආදි වශයෙන් ඔය හෙළ අටුවාවේ තිබිච්ච නෑ හෙළ දහමේ තිබිච්ච සංදි ක්‍රමයක් තිබුණා. ඒක ඒවත් එක්කලාම ආපු ශබ්ද ශාස්ත්‍රයට අයිති. ඒක කවුරුවා හදපුවා නෙමෙයි. නමුත් එහෙම කාලෙක ඔය තියෙන දැනට තියෙන භාෂා රීති කියලා හදාගත් ඒවා ලෝකායත ශාස්ත්‍රයන්ට අනුකූලව පද බෙදපුවා තියෙනවා. ඒවා තමයි දැනට ඔය භාෂා රීති වල ගේන්නේ. ඒවට අනුකූලව බැලුවොත් කවදාවත් යථාර්ථ අවබෝධයක් එවෙන් ගන්න බෑ. ඒ පදේ අර්ථය හපහා වෙන එකක් කියන්නේ. පදේ අර්ථය ගන්න බැරුව යනවා ඒකින්දා. බික්ඛු කියන පදේ අර්ථය අහපුවාම චින්න බින්න පට දාලේ තීති බික්ඛු කියලා හිඳුණු බෙඳුණු පට දරන හිටා බික්ඛු කියනවා කියලා එකක් හදනවා. බික්ඛු කියන වචනේම තියෙන පද නිරුක්තිය ගන්නෙ නැහැ. බිහි කියනවා මේ බිහි වෙනවට. නැත්නම් භවයෙන් භවයේ බිහි වෙන එකක් තියෙනවා. කූ කරනවා කියනවා ඒක සේ කර දාමලා ඉවර කරනවා. සසර ගමන නවත්තලා දාන එකයි බික්ඛු වෙන්නේ. ගැළවිලා තියෙනවා. අර්ථය හරියට ගැලපුණ අදහස එන්න. ඉතින් බික්කාටනේන බික්කෝ චින්න බින්න පට ධාරේති බික්කෝ කියලා හිඟා කරන නිසා බික්සුව කියනවා. හිඳුරු බිඳුනු පට ධාරන හිඳා බික්සුව කියනවා. දැන් මේවයි කතා කියන්නේ මේ. අන්න ඒව තමයි ලෝකායත ශාස්ත්‍ර කිව්වේ. ඉතින් ඒ වගේ මෙතනක් තියෙනවා මේ කාංකා කියලා වචනයක්. ක අංකා කාංකා වෙනවා. හැබැයි පොතේ නෑ කොහොම එකක්. ඒකේ අදහස මොකද්ද? අංකයක් දෙන්නේ නැහැ. අපේ භාෂාවෙන් කියනවා ගණන් ගන්නේ නැහැ. කාංකා කියන යමක් කෙරෙහි කාංකා කරනවා කියන්නේ කිව්වට ගණන් ගන්නෑ. මෙන්න ධර්මයේ මෙන්න සත්‍යය කියලා කිව්වට ගණන් ගන්නේ නැත්නම් ඕව කරන කටයුතු හරි මගද? විකෘතිද ප්‍රකෘතිද? අන්න යථාර්ථය බලා ගන්න ඕන එකයි. බුදුරජාන් වහන්සේ දේශනා කරපු සත්‍යය ගණන් ගත්තේ නැත්නම් යම් කෙනෙක් පිළිගත්තේ නැත්නම් ගණන් ගත්තේ නැත්නම් ඔහු කරන කින යමක් ඇත්නම් නිවන් දකින්න එකක් ඔහු කරනවද නැත්නම් ගණන් ගත්තේ නැත්නම් ඔහු මොකද්ද ගණන් අරන් තියෙන්නේ විිත රාගේ ගණන් අරන් නැහැ රාගේ ගණන් අරන් විිත දෝෂේ ගණන් ගන්න නැහැ දෝෂේ ගණන් අරන් විිත මෝහේ ගණන් ගන්න නැහැ මෝහේ ගණන් අරන් එහෙනම් රාග දේශ මොහ ගණන් අරන් තියෙනවා ගණන් ගත්තේ නැත්තේ මොකද්ද? විතරාගී, විත දෝසී, විත මොහි ගුණ. එන රාග දේශ මොහ නම් ඔහු ගණන් ගත්තේ. ඔහු කරන ඒ රාගයෙන්, ද්වේෂයෙන්, මොහෙන් කරන හැම කටයුතුම ප්‍රകൃතිද විකෘතිද? අන්න පේනවා විකෘති කටයුතු විදිකිච්ඡා. ඉතින් විකෘති කටයුතු කොහොමද යහපතක් දෙන්නේ? නිවන් දකින්න කරන එක කටයුත්තක් අත විදිකිච්ඡා නෙවෙයි. එහෙනම් විතිකිච්ඡා කියන්නේ සැකය කියන්න ගියොත් ඔයිට වඩා ලොකු වෙනසක් එනවා. ඒ සැක නිසා තමයි ශ්‍රද්ධාවෙන් අදහන්නේ. ඔය දන්නවද? මතු උපදින බව. සැකද නැද්ද? සැකයක් නැද්ද? අනේ මන් දන්නේ මං කියන්නා වාලේ කියනවා මිසක් මන් දන්නේ නැහැ. කියන්න වෙනවා හොම්. එහෙනම් මොකද්ද? ඒක සැකය. ඒ නිසා මොකද කරන්න ඕනේ? ඕක දැනගන්නකම් මොකක් හරි මං අහන්න ඕනේ. මේ දැනගන්න ක්‍රමේ මොකද්ද? විමර්ශනය කරන්න ඕනේ මං. මට නම් තව තේරෙන්නේ නැහැ. ඒ තමයි මේක අහගන්න ඕනේ දැනගන්න ඕනේ. එහෙනම් ඒ සැකය කියන එක නිසා එයා ඒක අහනවා හොයනවා. මං ඕවා ගණන් ගන්න නැහැ කිව්වනම් ඊට වඩා වෙනස් අර්ධහසක් තියෙන්නේ. ගණන් ගත්තේ නැත්නම් ඊගන හොයන්නේත් නැහැ. ගණන් ගත්තේ මොකද්ද? වැඩක් නැති හිස් දෙයක්. එවනම් එයා ඒකේ ඉඳගෙන වැදගත් දේ ගණන් ගන්න නැතුවම කියනවා කාංකාවිති කිච්චා. අන්න ඒක තමයි ආර්ය උණතෙන් පටන් සෝවාන් උණතෙන් පටන් මේ ගණ බුද්ධ වචනේ ගණන් ගන්න නැත්තේ නෑ. බුද්ධ වචනේ ගණන් ගන්නවා. ඒක විශ්වාස කරනවා. ඒ විශ්වාසයේ පිට කටයුතු කරනවා. කටයුතු කරලා ප්‍රතිඵල ලබා ගන්නවා. ඒක තමයි මේ විදිකිච්ඡා නෑ කිව්වේ ආර්ය අයට. එහෙනම් නීවරණයක් කියන විදිකිච්ඡාව කිව්වෙත් ඔන්න ඕකයි. දහමක් ගණන් ගත්තේ නැත්නම් ඔහුට තියෙන්නේ නොදහම. යමක් ගණන් ගන්න නැත්තේ ඇයි? කවුද විශ්වාස කරන්නේ? එහෙනම් මොකද්ද ඔබ විශ්වාස කරන්නේ? කාලා බීලා ජොලියේ ඉන්න එකනේ. අන්න විශ්වාස කරගන්න එක. මනවලන රූප ආස්වාදයි කියන එක යකෝ ඒක ඉතින් පේන දැයින දෙන්නේ. ඒ ගණන් ගන්න දෝ පුළුවන්. අන්න ගණන් ගන්න එක. මීරි ශබ්ද ප්‍රියමනාපයි. ඉතින් ඒක දැයිනවනේ තේරෙනවනේ. ඒව ගණන් ගන්නවා. මේ පංචකාමී ගණන් ගන්නවා. දකින්න තේරෙන නිසා. හැබැයි ඒක අවඩක් මිසක් වැඩක් වෙන එකක් නෙමෙයි. එඳදා කරන හැම කටයුත්තක්ම විකෘතියක් මිසක් ප්‍රകൃතියක් නෙමෙයි නිවනක් එකේ ලැබෙන්නේ. ඉතින් මෙන්න මේ නිසා ඒක තමයි කියන්නේ විතිකිච්ඡා කියන එක නීවරණයක් වෙන්නේ කොහොමයි? සෝවාන් වෙනකොට දුරු වෙනවා ඔය කියන නීවරණේ සම්පූර්ණ. සැක කියන එක නෙමෙයි මේ වචනේ. ඉතින් විතිකිච්ඡාව සැකයි කිව්වොත් එහෙම ඊට පස්සේ අහනවා මොගලන් හාමුදුරුවෝ මේ මේ භවයේ කියන්නේ මේ ලෝකේ කෙලවර හොයන්න ගියයි කියන කතාවක් තියෙනවනේ ඒ කතාව මොකද්ද කියලා. ඉන් දැක්කේ නැති හින්දා සැකෙන්නේ හොයන්න ගිය කියලත් අදහසක් එනවා. ඒ සැක කියන වචනේ ඒක අර්ථයක්. ධම්ම අවබෝධයේ නිවන් අවබෝධ කර ගැනීමට හේතු වෙන මාර්ගය පිළිවන් තිබෙන්නා වූ ගලන්නු ගැනීම තව අර්ථයක්. ඉතින් ওই දෙක තේරුම් ගන්න මේ විතිකිච්ඡා කියන අර්ථයෙන් දක ගන්න ඕනේ.